ඔය දෙකම බලන්න දිටි දිටිමත් වේ. එතකොට භාග්‍යවත් වහන්සේ එතන කියන්නේ නෑ දකින්න නැතුව ඉන්න. දැක්ක දේ දකින්න නැතුව ඉන්න උත්සාහ කරන්න. එතකොට දැක්ක දේ ප්‍රතික්ෂේප කරන්න කියලා කියන්නේ කියන්නේ. පේනවා ඉතින් අස්සත් කරනවා පේනවනේ. ඒ නිසා මේක පොට්ට කරන්න බෑ. මේකට රෙදි දාලා වහන්න බෑ. එතකොට ඇස් ඇරියාම පේනවා නම් පේන බව දැනගෙන ඉන්න. දැන් එයා ප්‍රතික්ෂේප කරලා බාහිර දෙයක් වශයෙන් දැකලා තියෙනවද නැහැ. පේන බව දන්නවා. ඇයෙන බව දන්නවා. හැබැයි මොනවද ඇවුනේ? මොකවත් ඇවිල්ලා නැහැ. හැබැයි අපි ඉස්සෙල්ල වැඩුව කමටාන. මොකද්ද ඒක එකමත් එක රටක ගොඩාක් පුරාණ කාලේ වැඩුව කමටාන. ඇයෙන දේ බාහිර දෙයක් වශයෙන් හිතුවා. පුරාණ කාලේ කිව්ව දැන් විනාඩි 5කට කලින් ඒක නෙවැළුවේ. දැන් ඉන්නේ වෙන වෙන අවබෝධයක. දැන් ප්‍රඥාව වෙනස් වෙලා. එතකොට අර අතීතේ. ඒක ඒක පරණ එක. ඇහිච්ච දේ බාහිර එකක් වශයෙන් තමයි දැනගත්තේ. දැන් අපි එහෙම නෙමෙයි කරන්නේ ඇයෙන බව දැනගන්නවා. සිය පිටේවා මේකෙන් කර්ම නැහැ. ඇයෙන බව දැනගන්නවා මොනවද වුනේ කියලා දැනගන්නේ උපාසක මාත්‍ය මොනවද දුන්නා දුන්න බව දැනගන්නවා. හැබැයි මොනවද දුන්නේ කියලා මේක නම් කියන්න යන්නේ ඒ විදිහට මේ පේන දේවල්, ඇයෙන දේවල්, දැනෙන දේවල්, සිතන දේවල් සිතෙන බව, පේන බව, දැනෙන බව, ඇඟෙන බව, ඇයෙන බව දැනගත්තාම එයා හරි මාර්ගය යනවා. මේක තමයි නිවන් මාර්ගය. මෙතනින් යට නිවන් මාර්ගයක් නැහැ. මේක මොනවද? සලායතන වලින් කෙලේශ ධර්මයන් නවත්තලා, කර්ම නවත්තලා, අරියත් බෝධියටපත් වෙන පටවි මට්ටමේ ක්‍රමයක් මේක. මේක සරල ක්‍රමයක්. මේක වඩන්න පුළුවන් වෙන ක්‍රමයක් කියලා දෙනවා. මේක පහසුයි. එහෙනම් ඊළඟට කිව්වොත් මේක පැටලෙනවා. නිත්‍ය සුද්ධ මුත්ත විඥාන හතර ඉදරන්නේ සමස්තය. දැන් පුටුව දකින්න පස්සේ. දැන් මේක ප්‍රැක්ටිස් එකක්. දැන් ප්‍රායෝගික පුහුණුවක් කරන්නේ. පුටුව දකින්න. කොහොමද දකින්නේ පුටුව? පුටුව පුටුව. හ්ම් පුටුව දැක්ක. දැනීමක් නෑ. ඒ කාලේට වැටුනේ නැත්නම් පස්සේ මාතේ. පුටුව බලන්න. අත්දැකේ. මම මේ කමටාන් දෙනක විඩාවක්ද? ආ. නෑ නෑ නෑ නෑ නෑ නෑ එච්චර දුර යන්න එපා. එතන කියන කරදෙනවා. පුටුව බලන්න මොනවද තේන්නේ? පුටුව බව පේනවා. අර කෝපෙදියා බලන්න. මොනවද අර පොඩි බකට් එකක් තියෙනවා. ඒ මොකද්ද වෙන්නේ? හරි. දැන් ඒ ප්‍රශ්නෙම මගෙන් ඇහුවොත් අපේ ආන්දරන්ට අර කෝපෙලියා බලනකොට බලන බලන්නේ සිංහල වචනේ කෝපය දියා බලන කොට මොනවද පේන්නේ? බලන්න දැන් උපාසක මාත්‍යට මම කිව්වේ පුටුව දිහා බලනකොට මොනවද මං වගේ මෝඩයෙක් ඉන්නවද මේ ලෝකේ? රුපියලේ අයිස්ක්‍රීම් එකක් කීයද කියලා කඩේ මුදල් නැවම ඕරුව ගන්න දැන් රුපියලේ අයිස්ක්‍රීම් එකක් කීයද කියලා වුණා ඒ රුපියලයි කම්පන කරන මොන මාන වැඩකාරයි මොන දෙන්න උත්තරේ රුපියලේ අයිස්ක්‍රීම් එක රුපියල් දෙකයි කියලා කියනවා ත්‍රෝහිලා කියනවා මට අම්මේ මට රුපියලේ අයිස්ක්‍රීම් එකක් ගන්න රුපියල් දෙකක් දෙන්න මොකද මොකද මේ කතාව පුතේ රුපියලේ අයිස්ක්‍රීම් රුපියලයි නෑ මුදල් නැවුවා රුපියලේ අයිස්ක්‍රීම් කීයද කියලා රුපියල් දෙකයි කිව්වා උඹ ගොනා කියලා අපේ නාට්‍යවල දාලා තියෙන්නේ රුපියල් 6යි විතර රුපියලයි. ඉතින් මුදලාලෙන් ගිලා ආනවා මුදලාලි රුපියල් අයිස්ක්‍රීම් එකක් කීයද? නමෝ දෙක මොකකින් අම්බ කර. දෙකයි. එතන මං යව උපාසක මාත්‍යාගේ පුටුව දිහා බලනකොට මොනවද පේන්නේ? පුටුවනේ පේන්නේ. එතකොට දැන් මම දන්නේ නැද්ද? පුටුව කියලා මම කිව්වට පස්සේ දැන් ඒක මොනවද පේන්නේ කියනකොට තම පාසමතට ආන්න පුළුවන්. ඉතින් ඔබ වහන්සේ පුටුව දිහා බලලා මොනවද පේන්නේ කියලා ඔබ වහන්සේ පුටුව අඳුරන්නේ. ඉතින් ඔබ වහන්සේ පුටුව පේනවා නම් මම මොකටද බලන්නේ? මගේ මොකටද දාන්නේ? එතන කෝපේ දිහා බලනකොට මොනවද පේන්නේ? කෝපේ දිහා කියනකොට මම කෝපේ අඳුරන ඉවරනේ. මම කෝපේ දැනගෙන ඉවරනේ. ප්‍රත්‍යක්ෂ කළ ඉවරනේ. එතන සම්පූර්ණ කෝපේ දන්නා මම මොනවද පේන්නේ කියලා වුවාම උපාසක මාත්‍ය බ්‍රාහ්මණයෙක් න උපාසක මාත්‍ය වැඩේ පේනවා. මෙතන තියෙන මේ සෙල්ලම නෙමෙයි. පටවි සෙල්ලමක් නෙමෙයි. මේක වෙන සෙල්ලමක් තියෙන්නේ. මේ සෙල්ලම ආර්ය ජාතියේ කට්ටියගේ සෙල්ලමක් මේ නටවන්න හදන්නේ. ආර්ය ජාතිය නැතුම දකින්න ඕනේ කියලා දැක්කාම මගෙන් අහනවා මේ අපේ හඳුනන කෝප්පේ දිහා බලනකොට දැන් කෝප්පය ගන්නවනේ. එහෙනම් කෝප්පේ දෙන්නේ නෙමෙයි අහන්නේ. වෙන වෙන එකක් අහන්නේ. ඇයි කෝප්පේ දිහා බලනකොට මොනවද පේන්නේ? ඒ කියන්නේ යා ආන්නේ කෝප්පේ ගැන නෙමෙයි. එතකොට මම කියන සුදු පාට පේනවා. සුදු පාට. කෝපෙද යම ඔව් පේන්නේ මොනවද කියලා නාන්නේ අරක මොකද්ද කියලා ඇහුවේ නෑ එයා ආන්නේ කෝපෙ දිහා බලනකොට මොනවද පේන්නේ ඒක සුදු පාට පේනවා අර බකට් එක බකට් එක හඳුන්වනවා නේද ලොකු හඳුන්වනවා බකට් එක දන්නවා ඒතර බකට් එක දිහා බලනකොට මොනවද පේන්නේ කොළ පාට පේනවා පුටුව දිහා බලනකොට මොනවද පේන්නේ රතු පාට පේනවා පුටුව දිහා බලනකොට මොනවද හැයෙන්නේ? පුටුව දිහා බලනකොට ඈත කුරුමිණියගේ ශබ්දය එනවා. හරියටම හරි. බලන්නකො හරියටම හරි. එයා හරියටම වඩලා කමටාන. එයා දන්නවා සබ්ජෙක්ට් එක මේක තමයි. එතකොට මේක දිහා බලනකොට අර එකක් ඇෙනවා. අර පුටුව දිහා බලනකොට තමයි ඇෙන්නේ. පුටුව දිහා බලනකොට මොනවද හිතෙන්නේ? පුටුවක් කියලා හිතෙනවා. එතන න්යාට ගිහිල්ලා නැහැ. දික්ටි තර දික්ටි මත එතන නැවත නෑ. කැටයම් පුටුවක් තේක පුටුව මේක ලොකු අඳුර ඉඳගන්න එක මේක මොකවත් තිබුණේ පුටුව දිහා බලනකොට මොනවද තියෙන්නේ පුටුවක් කියලා තිබුණා කෝප්පේ දිහා බලනකොට මොනවද තිබුණේ කෝප්පයක් කියලා තිබුණා එතන යාර ගිහලා නැහැ කර්ම ඇවිල්ලා නැහැ ලෝභ දේශ මොහ ඇතිලා නැහැ එතනින් නවතුණා එතනින් නවතුණා එතනම නවතුණා රාතනවා සිරුරේ තෝරන සනාතේ මේක අර නාම රූප ධර්මෙම ආපෝ මට්ටමින් වඩන කමටහන. මේක ටිකක් ඉහළට අපේක. අරක වඩන්න ඒකත් එක්ක මේකත් වඩන්න. දැන් පාර යනකොට කොළ පාට මිල් පාට කැඳිලි පාට කා පාට විතරනේ පේන්න පුළුවන්. අරු වතුරා මෙයා මිතුරා අරුගෙන් නම් කීයක් හරි ගන්න පුළුවන්. ඒවා පේනවද? නෑ. ඒවා පේනවනම් දැන් මොනවද පෙන්නලා තියෙන්නේ? ලෝභ දේශ මොහ. ගන්න පුළුවන් නම් ලෝභ, ගනි, ද්වේෂ බේරලා යන එක මෝහ. ඒ කියන්නේ අර පෙන්නලා තියෙන ලෝභ දේශ මොහ ඈට අදාළ දේ පෙන්නලා නැහැ. ඈට අදාළ දේ පෙන්නන කොළ පාට නිල් පාට පැන්ලි පාට කා පාට විතරයි පේන්නේ වෙන මොකවත් පේන්නේ නැහැ. පේන්න බෑ. ඇයෙන්නේ මොනවද? සාරී ගාන පාදානි අතයි සොර හතයි ඇයෙන්නේ. දැන්න දැන්න බව භාෂාව දන්න කෙනා නේද? දැන් කොරියන් කාරයෙක් ඉන්නවා. ඌට බයින ඉනාවේ කොහමද දුප්පට එනවා අදිනවාමයි. ඌත් බලන ඉනාවේ කියන එක හොඳ එකක් වෙන්න ඇති. උඹට පුතේ දැන් අදගලට උඹට මාම් දෙනවා. හිතපන් ඔබ මාන වෙන්නත් කැමති නෑ නිකන් කකායින්ද. නියමද දෙන්නේ අර වට කරු. උඹට ඉනාවල කතා කරන ඉන්න මොනවාද හොඳ එකක් වෙන්න. හැබැයි ඉන්න මිනිස්සු දන්නවා ඌට අනිවාර්යයෙන්ම අදගලට කුටියක් වෙනවා කියලා. ඇයි ඌ භාෂාව දන්නේ? එහෙනම් බැන්නයි කියලා යම් කිසි කෙනෙක් අපට කියනවනම් ඒක මොනවා ප්‍රශ්නයක්ද? භාෂාවේ දැන් මේ ප්‍රශ්නේ අපි ගෙනියන වෙන්නේ. සුද්දාට ඉංග්‍රීසියෙන් බැන්නොත් විතරයි සුද්දා දන්නේ. දෙමළෙන් බැන්නොත් සුද්දා දන්නේ නැහැ. එහෙනම් දැන් අපට අසුවලා දැන් අය භාග්‍යවතුන් දේශනා කරනවා මේ අක්කොච්චි මං අවදි මං අජිනි මං අහසිනේ යමෙක් මට නින්දා කළ අපහාස කළ අක්‍රෝෂ කළ වෛර කළයි කියලා කියන්නේ ඒක දැනගත්ත නිසා නේද ඒක දැනගත්ත එකේ ප්‍රශ්නේ නිසා දැනපු එකේ ගැටලුවක් නෑ නේද එහෙනම් අපට ඇයෙන්න ඕනේ මොනවද? ශබ්ද විතරනේ. මිනිස්සේ කතා කරන ශබ්ද නම් ඇහුණා මොනවද කියේ? කියපු දේ නම් ඇහුන්නේ නැහැ. ශබ්දය ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි පාර යනකොට ශබ්ද විතරක් ඇහෙනවා නම් දැන් ලෝක දේශ මොහ තියනවද? නැහැ. පරිප්පු ව්‍යංජනේ රසයි. එතකොට මේ මැල්ලුමක් ගත්තොත් ටිකක් කිත්තයි. ලුණු මිරිස් ගත්තොත් සැර. එතකොට මේ කේරුව අදලා තිබ්බොත් කාටයි කාටයි. එතකොට මේ කැවිලි જાති මොනවද තිබුණොත් බැලි රසය. එතකොට අපි කියනවා කැවිලි අරි රසයි. කැවිලි රසයිද පැණි රසයිද? පැණි රසයි. අන්නකො අපිට වැරදිච්ච දැන එතන ඩෝබේ තියෙනවා. ස්වාමීනි මේ කැවිලි වළඳනකොට මොනවද දැනෙන්නේ? පැණි රස දැනෙනවා. කැවිලි දැනෙලා නැහැ. දැනීමක් කියන්නේ. එයාට දැනෙලා තියෙන්නේ පැණි රස. දැනීමක් කියන්නේ. දැනීම කියන එකට රස හයනේ දැනෙන්න පුළුවන් දිවට. රස හය දැනෙන්න පුළුවන්. ස්වාමීනි පරිප්පු වළඳන. පරිප්පු නම් ටිකක් පැණි රස වාගේ තියෙනවා, ඇඹුල් රස වාගේ තියෙනවා. ස්වාමීනි මේක වළඳනකොට මේක වළඳනකොට තිත්තයි. පොළොවිත්යි කියන්නේ පොළොවල ගියා නින්දා කරන්නේ අපාස කරන්නේ කර්ම දන්නේ ද්වේෂය වඩන්නේ මේක කනකොට තිත්තයි එයාට තිත්ත විතරයි පාස් වෙන්නේ වෙන මොකක්වත් පාස් නැහැ එහෙනම් දිවට දැනෙන්න ඕනේ රස જાති 6යි ඇසට පේන්න ඕනේ වර්ණ පමණයි කනට ඇහෙන්න ඕනේ ශබ්ද පමණයි දැන් කර්ම හැදෙන්නේ කොහොමද අපි දැන් උසහතුරක් සම්මත මේක මේ කමඨාන වඩනකොට මුලින්ම ටිකක් අමාරුයි. නමුත් මේක වඩාගෙන යනකොට පාට විතරක් දකින්න, ශබ්ද විතරක් ඇහෙන්න, රස විතරක් දැනෙන්න, ඇඟෙන හිරියව පිළිබඳ අවබෝධය තියෙනවා, සිතිවිලි පිළිබඳ යදන්නවා, යා නැවතිලා. ඒ කියන්නේ එයාට කර්ම හැදෙන්නේ කර්ම ඇදුනොත් නැවත භවයක් ඇති වෙනවා. දැන් මේ කියලා දුන්නේ කර්ම නවත්තන ක්‍රමය. අර කලින් අදපු කර්ම තියෙනවනේ. හැම බුද්ධ ශාසනෙම අපි එකක් ඇදුවනේ. ලෝභ දේශ මොහින් ඇදුවා. ඒ කර්ම පරිසන්දෙනවා. ඒකට ඉබේ යන්න ඒක පේන බව දැනගෙන ඉන්නවා. බයිනවා මිනිස්සු කලින් බැනලා අන්න ඇවිල්ලා බයින හේතු බල දානවා. ඒක ඇයෙන බව දැනගෙන ඉන්න මොනවද ශබ්ද විතරයි ඇයෙන්නේ. ඒ මනස මොකක්ද කියලා නෑ. ශබ්ද ටිකක් දෙනවා පූජා කරලා. ඒ විදිහට අර කර්ම ටික අර විදිහටම ගෙවිලා යන්න හරිනවා. ඉදිරියට කර්ම හැදෙන්න දෙන්නේ නැහැ. ඒතර මෙතනින් කර්ම නැවතුණා අර ටිකට ගෙවිලා යන්න හරිනවා. අනිවාර්යම රාත්‍රිය. මේක තවත් පියවර තියෙන උඩට. ගොඩාක් ගැඹුරු පියවර තියෙනවා. මේක වඩන්න. මේක වඩනකොට ගැටලු කියන්න ඉදිරියට මේ වායෝ තේජෝ මට්ටම් වලින් මේක වඩන්න පුළුවන්. ගැඹුරෙන් වඩන්න පුළුවන්. අනික සන්නතර මේ පුටුව මගේ නෙමෙයි කියනකොටම මේ පුටුව මගේ නෙමෙයි කියලා කියනකොටම එයා මේ අයිතිය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එයා වෙන එකක් අයිතිය තියෙන නිසානේ. අර ඇස මගේ දැන් උපාසක මාත්‍යාට තියෙන උපාසක මාත්‍යාට පොඩ්ඩක් දාන්න. ආ දැන් මේක මගේ නෙමෙයි. ඒ කියන්නේ වෙන එකක් මගේ කියන හැඟීම ඇතුලේ තියෙන නිසා තමයි මේක මගේ නෙමෙයි කියන්නේ. එතකොට එයා එතන ලෝභය තියෙනවා. අයිතිය තියෙනවා. බලාපොරොත්තු තියෙනවා. එයා එතකොට තව වෙලා ඉන්නවා කලින්. මේ මගේ මගේ නෙමෙයි කියනකොට දැන් සල්නවා දැන් මේක මගේ නෙමෙයි කියනවා. මගේ නෙමෙයි කියලා කියන්න එතකොට එයා කවුද? දැන් මම කියනවා ඇස දැන් සරපෝටනේ අපේම කිව්වේ. දැන් මේක ගත්ත කයට. ඇස මගේ නෙමෙයි. ඇස මගේ නෙමෙයි කියන එක කියන්න ඕන පොලිසියේ. මට කියන්න බෑනේ. මේ ඇස් දෙක අද ඉඳලා අපට අයිතියි උසාවියෙන් තීන්දුව දීලා තියෙන මේක උගලන්න. සිතාසිනිලා තියෙන මේක අයිති රජයට. අපි අපිට අයිති අපට ඕන විදිහට උගලන්න පුළුවන්. අතපය දෙක කඩන්න කියලා උසාවියෙන් කිසා දීලා. දැන් අත දෙක ආමිද පොලිසියට අයිතියි. රාගාවචෛත්‍යයි සිතාචි කියලා තියෙන්නේ. එතකොට පිට මිනිස්සෙක් තමයි කියන්නේ මේ ඇස හොයාගෙන නෙමෙයි. මේ කන හොයාගෙන නෙමෙයි. මේ අත හොයාගෙන නෙමෙයි කියලා කිව්වොත් ඒකේ ඇත්තක් තියෙනවා. මම කියනවා ඇස් දෙක මගේ නෙමෙයි. මගේ නෙමෙයි කියලා කියන කෙනා කවුද? ඒ කියන්නේ එයාට සැකයක් තියෙනවා බැරි වෙලාවත් මේක මගේ කියලා කියයිදෝ. නැත්තම් මම මේක මගේ කියලා පරිස්සම් කරනවා කියලා මිනිස්සු මං කෙරේ නිකන් කටයුතු ලෙස ඉතයිලෝ. ඒ නිසා නේද කියන්නේ මේක මගේ නෙමෙයි කියලා. දැන් එයාගේ නෙමෙයි නම් එයා මෙච්චර මාංශියනේ ඇයි කියන්නේ. දැන් මම කියනවාද සිරිපාල මාත්‍යලාගේ ගේ මගේ කියලා. ඒ කුටිය මගේ එතන එළිය තියෙන ලෑලි ටික මගේ කියලා මම කියනවාද? ඇයි කියන්නේ? මගේ නෙමෙයි නම් මට කියන්න අවශ්‍ය නැහැ. මේ ලෝකේ තියෙන කිසිම වස්තුවක් මගේ නෙමෙයි නම් මම මොකටද මාංශිලා වට්ටෝරුවක් දාලා කියන්නේ මේක මගේ නෙමෙයි. අර්ණියදා මන්දිරේ ඉස්සරහ තියෙන පණිය මගේ නෙමෙයි. අර යන නිල්ලක මගේ නෙමෙයි. මොකද කීයක් කියන්නේ? බව කෝටියක් කියන්නේ බලන්න කිතන ඔක්කොම නාම රූප. එහෙනම් මේක මගේ නෙමෙයි නම් එයා කියන්නේ. එයාගේ නෙමෙයි නේද? එයා මානසික නැහැ කියන්නේ. එයාගේ ඉඳා එයාගේ කියන සැකයේ තියෙන තමයි එයා කියන්නේ මේක මගේ නෙමෙයි. මම මේක කළේ නෑ. දැන් අපි කියනවා මේ පුතා මේ වීදුරුවක් කඩලා තියෙනවා. පොඩි පුතා වීදුරුවක් කඩවල අම්මේ මම නම් කැදුවේ නෑ. මුතම කරලා තියෙන්නේ. දන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ මම නම් කැඩුවේ නැහැ. මම නම් කැඩුවේ නැහැ කියලා කියන්නේ මමයි කැඩුවේ ඉන්න මාව උත්තරක් දෙපා. එයා උත්තරේ දීලා ඉවරයි. දීපුව කැඩලා තියෙනවා නේද? කිනකොට ඇතුලේ සල්ලි අම්මේ මම නම් කැඩුවේ නැහැ මාව මරලා. කලබල වෙන්නේ. මම තමයි කරන්නේ. එයා උත්තරේ දීලා ඉවරයි. ඇස මගේ නෙමෙයි කියනකොටම එතකොට ඒ අයිතිකාරය එයා කියන කේවා පිළිගන්න ඉවරනේ. දැන් සරප්පු අපේ නෙමෙයි නා අපේ පාඩිය ආක බලන්න යන්නේ තියෙන්නේ. එතන වාඩිලා සරප්පු දෙක නම් මගේ නෙමෙයි මම නෙමෙයි ගැලවෙයි කියලා කියනවා මිනිස්සු කල්පනා කරනවා මේක කියන්නේ. ඉතින් මෙයාගේ සරප්පුට මොනවද ප්‍රශ්නක් තියෙනවා සම්බන්ධ. ඔයලා බලන්න හරියටම එයාගේ සරප්පු දෙක. මමත්වය හදලා රාත් වෙන ක්‍රම වෙන එකක්. මේක නාම රූප ක්‍රමයේ පාසකමත් ඇවේ නාම රූප වලින් කමතන් දෙකක් දුන්නා. මමත්වය හදලා යන්න ඕන නම් ඒකට වෙනම කමකම් දෙනවා. මමත්වේ නැති කරන්න පුද්ගල ස්වභාවය නැති කරන්න. ඒක සිද්ධ වෙනවා අරකම වල බලනකොට. අරකමට අනුත් ඒක සිද්ධ වෙනවා. දැන් අරක වඩනකොට රාත් වෙනවා කියලා කියන මාන්නේ නැති වෙනවා කියන එකනේ. ඒකෙන් ඒක වෙනවා. අපිට මේ නාම රූප ධර්මතාවයෙන් නැතුව කර්ම නවත රාත් වෙන්නේ නැතුව මේ මමත්වයෙන් යන්න ඕනේ මේක වඩලා යන්න ඕනේ මේකෙන් යන්න කැමතියි කියලා කිව්වොත් ඒ කමටහන් වල මේක වෙනස්. ඒකෝට මේක ටිකක් ප්‍රඥාවෙන් වඩන්න ඕනේ එකක්. කය නිරෝධ කරලා පුද්ගල ස්වභාවය නැති කරලා ඒ ක්‍රමානුකූලව ඒක නිරෝධ කරාම එතන රාත් අරකම තමයි. ඕනම දෙකින් යන්න පුළුවන්. අවිද්‍යාව පත්‍ය සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන ඒක අනිත් පැත්තට කරනවා. අවිද්‍යාවට විද්‍යාව දානවා. විද්‍යාව පත්‍ය සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන දැන් විද්‍යාවෙන් આવොත් මොකද වෙන්නේ? කර්මය දෙන්නේ නැහැ. අවිද්‍යාව තිබුණොත් විතරයි ඉපදෙන්නේ. විද්‍යාව පාළුනොත් ඉපදෙන්නේ නැහැ. ඒකිනුත් යන්න පුළුවන් නේද? ඒකත් වෙන කමතාන. දැන් අපි සමහර දුක කියන දාන්නේ මේ දුක කියන දාන්නේ මේ මේ අපි වැඩ කරනකොට එන වේදනාව පිළිවෙල කියන අපි දුක දැනන කීකන්. ඇත්තම දැන් ධර්මයේ මට තේරෙන විදිහට දැන් දුක්ඛ සත්‍ය කියන්නේ අපි පෙර කර්මයෙන් අපි ඇතිවත් ඉන්දිය කය දීමනේ මේක සත්‍යනස මොනවද දැන් දුක කියලා සාමාන්‍ය දුක කියලා අපි දන්නේ ඉතින් මේ වැඩ ගමන මේ ඉස්සර එන පීඩාව දුක කියලා හිතන්නේ මොකද දහම කියන විදිහට මට තේරෙන්නේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේම අපි මෙතන බලේ අර ගැඹුරු දෙයක් ආයතන හය ඒක දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුක්ඛ කියන වචනේ අදහස් කරන්නේ මේ වේදනාකාරී ස්වභාවයක් අපි සාමාන්‍ය අපි දුක කියන්නේ ඒකෙන් තමයි අපි මට හරි දුකයි එයා යන්න මට දුකයි කියනවා අපි. අපි සිංහල එහෙම නෙවෙයි කියන්නේ නේද? එතකොට මෙයා මට බැන්න මට හරි දුකයි. මම බයි අපි එහෙනම් අපි එහෙම තමයි අපි දුක කියලා කියන්නේ අපි සම්මයි අයියන් නේද? අර ඒක සම්මුති ලෝකයේ හැමෝම කියන අපි කියන දේ දෙයක් නිසා මොකද දහමේදී මම දකින්නේ. හැබැයි මේ දුක්ඛ කියලා කියන එක ඇවිල්ලා ඒක නෙමෙයි අර්ථය. දැන් උපාසක මාත්‍යා මනාපලා ගියා දුකයි. උපාසක මාත්‍යා ගෙදරට ගියා ගිලම්පස දුන්නේ. පාර දැකලා ආක බලන්නේ ඒව දුක නෙමෙයි. ඒක තමයි දැනගන්න ඉපදීමට හේතුව ඉපදීමට හේතුව ඒ හේතුව නිරෝධ කරන ක්‍රමය ඒ ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා ඒකෙන් නිදහස් වීම චතුරාර්ය කියලා කියන මේක මුල් කරගෙන තමයි දුක කියන එක දේශනා කරලා තියෙන්නේ. දුක්ඛ සත්‍ය කියලා කියනක දුක දුක ඇතිවීමට හේතුව නිදහස් වෙන ක්‍රමය හා නිදහස් වීම. දැන් මෙතන දුක කියලා කියන්නේ මොනවද? ඉපදීමට හේතුව. ආයතන උපාසක මාත්‍ය තරහා යන එක නෙමෙයි දුක. ඒක ධර්මයක්. උපාසක මාත්‍ය තරහා වෙලා ගියොත් මේ බැඳීමකට කැටින්නේ. නැත්නම් උපාසක මන්ත්‍රයකට බැඳිලා මම ආයි උපදිනවා. උපාසක මන්ත්‍ර බලන්න මට බැනලා ගියා. බැනලා ගිය නිසා මේ මට ඉතා දාගත්තා. කමන්නේ. අනිත්‍ය ලෝකේම තමයි සිරිපල මාත්‍යතර කොම්බ නිත්‍ය වෙන්නේ. එයා අනිත්‍ය වෙන්න එපා. බලන්න ඒක කමටාන. එතකොට මේ බැඳීම් කැඩෙනකොට ලෝකෝත්තරම නිවන් දකින්න. නිවනට ලං වෙනවා. බැඳීම් කැඩෙන්න කලින් නිරෝධ වෙනවා අපි. එතකොට මේ හැම දෙයක්ම වෙන්නේ යාපතක දුකක් වෙන්න තියෙන්නේ. චතුරාර්ය සත්‍යයේ ධර්මයේ තමයි දුක කියන එක කියන්නේ. එහෙනම් මේ ඉපදීමට අට ගන්නා වූ හේතු වලට තමයි මේ දුක කියලා කියන්නේ. හැබැයි ඒ හේතුව එයා ධර්මයෙන් දැක්කොත් ඒක දුක නෙමෙයි. ඒකේ දුකෙන් එයාට ගිය එක. නිරෝධගාමිනී ප්‍රතිපදාව. දුක සමුදය කියන්නේ අපි නොදන්නකම කරන මේ දේවල්. මෙතන තියෙනවා නේද? දුක දුක නිරෝධ කියන්නේ තෘෂ්ණාව නීගන්න රෝධ ඒ කියන්නේ නැති කරනවා අයින් කරනවා නිදාස් කරනවා